සෝලසමෝ පරිච්ඡේදෝ දහසේ වෙනි පරිච්ඡේදය චේතිය පබ්බත විහාර පටිග්ගහනෝ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලයේ සෑගිරි විහාරය පිළිගැනීම පුරේ චරිත්ව පිණ්ඩය කරිත්වා ජන සංඝං රාජගේ හම්මි බොංජන්තෝ කරන්තෝ රාජ සංඝහං අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයේ පිණ්ඩපාතයේ වඩිමින් මහජනයාට ධර්මයෙන් සංග්‍රහ කොට වදාලා රජමාලිගයේ දන් වළඳමින් රජ්ජුරුවන්ට ධර්මයෙන් සංග්‍රහ කොට වදාලා චම්බේස දිවසේ තේරෝ මහා මේඝ වනේ වසී ආසල්ල සුක්ක පක්කස්ස තේරේ දිවසේ පන උන්වහන්සේ ওই විදිහට 26 දවසක් මහමෙවුනා උයනේ වාසය කළා. ඇසල මාසයේ පුරපක්ෂයේ 13 වෙනිදා රාජගේ අම්පි බුඤ්ජිත්වා මහරඤ්ඤෝ මහමති මහාපමාද සොත්තන් තං දේසෙත්වා තතෝචසෝ මහා නුවණැති මෙහිඳු මහරහතන් වහන්සේ රජමැදුරේ දන්වලඳා මහා අප්‍රමාණ සූත්‍ර දේශනාව මුල්කොට රජුරවන්ට ධර්ම දේශනා කොට වදාලා විහාර කරණං එච්ඡං තත්ත චේතිය පම්බතේ නික්කම්ම පුරිමද්වාර අගාචේතිය පම්බතං ඊට පසු අප මහරහතන් වහන්සේ චේතිය පර්වතයේහි සංඝයා උදෙසා විහාරයක් කරවන්නට කැමැතිව රජගදරෙන් නික්මෙලා චේතිය පර්වතයේ හෙවත් සෑගිරියට වැඩියා. තේරං තත්ත ගතං සොත්වා රතං ආරුය්‍ය භූපති දේවියෝ දේච ආදාය තේරසනුපදං අක අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මහා විහාරයට වඩින මාවතෙන් බැහැර වෙලා සෑගිරියට යන පාරෙන් වැඩිය වග රජ්ජුරුවන්ට අසන්ට ලැබුණා. එතකොට රජ්ජුරුවෝ රථයට නැගී දේවින් වහන්සේලා දෙදෙනෙකුත් නංවාගෙන මහරහතන් වහන්සේගේ පියවර සටහන් ඔස්සේ පිටත් වුණා. තේරානාග චතුක්කම්මේ නහත්වාර දේතයන් පම්බතාරෝහනත්තාය අට්ටං සුපටිපටියා අපගේ මිහිඳු මහරහතන් වහන්සේ නාග චතුක්ක නැවති විලෙන් පෙන් පහසු වෙලා පර්වතයට නගිනු පිණිස වැඩිමහලු පිළිවෙලින් වැඩ සිටියා. රාජා රත තදරුය සබ්බේ තේරේ විවාදේ උන්නේ කිලන්තෝ කිං රාජ ආගතෝති අහෝසිතේ චේතිය පර්වතයට වඩින්ට සූදානම්ව සිටි රහතන් වහන්සේලා දුටු රජුරුව හතයෙන් බැහැලා මහරජුරුවනි රහතන් වහන්සේලාට නමට ආදරයෙන් වන්දනා කළා මහරජුරුවනි මේ රස්නෙන් වෙහෙසටපත් වෙලා කුමක් නිසා මෙහි පැමිණියාද තුම්මා කංගමනා සංකේ ආගතෝ මේති වාසිතේ ඉදේව වස්සං වසිතං ආගතම් මාති වාස්ය ස්වාමීනි ඔබ වහන්සේ අප්‍රමාදී වෙන්ට කියා මාහට දහම් දේශනා කරලා ආපසු දඹදිවට වඩින්ට වද්ද කියලා සැකේ වුණේ මං ආවේ. රජ්ජුරු වෙන්නේ මේ චේතිය පර්වතයේම වස්වසන්නට හිතාගෙනයි මං වැඩි. වස්සෝපනායකං තේරෝ කන්දකං කන්දකෝ විදෝ කතේ සිරඤ්ඤෝ තං සුත්වා භාගිනියෝ චරජිනෝ කන්දක නැමැති පරිච්ඡේදයන්ගෙන් යුක්ත වූ මහා වග්ගපාලිය නම් විනය කොටස පිළිබඳ දක්ෂ වූ අප මිහිඳු මහරහතන් වහන්සේ වස් වැසීම පිළිබඳව භාගතුන් වහන්සේ වදාළ විස්තර ඇතුළත් වස් සූපනායක කන්දකය විස්තර කරමින් වස් වැසීම යන කුමද්දයි රජ්ජුරුවන්ට පහදා දුන්නා. එයසු රජ්ජුරුවන්ගේ නැගණියගේ පුත්‍රයා මහරිට්ඨෝ මහාමච්ඡෝ පංච පඤ්ඤාස භාතුයි සද්දෙන් ජෙට්ට කනෙට්ටේ රාජානමයිතෝ තිතෝ යාචිත්වා තදහුචේම පබ්බජුං තේර සම්තිකේ පත්තාරහන්තං සම්මේපි තේ කුරංගේ මහාමති මහා අරිට්ට මහා මාත්‍යතුමා තම වැඩිමහලු බාල සහෝදරයන් 55 දෙනා සමග රජ්ජුරුවන් ඉදිරියේ සිටගත්තා රජ්ජුරුවන්ගෙන් අවසර ඉල්ලාගෙන එදිනම මිහිඳු මහ රහතන් වහන්සේ ළඟ උතුම් පැවිදි බව ලබා ගත්තා සසරේ රැස් කළ පිනෙන් මහා ප්‍රඥාවන්ත වූ සියලු දෙනාම පැවිද්ද පිණිස කෙස්රවුල්බා අවසන් වෙනවා සමගම උතුම් අරිහත්වයටපත් වුණා. කන්තක චේති අට්ඨානේ පරිතෝ තදේවසෝ කම්මානියාර භපෙත්වා ලේනානි අට්ඨ සත්‍යෝ දේවානම් පීතිස රජ්ජුරුව එදාන කණ්ඨක නම් චෛත්‍ය ස්ථානයේ වටා ගල්ලෙන් 68ක වැඩ කටයුතු ආරම්භ කෙරෙව්වා. අගමාසේ පුරං රාජා තේරා තතේව තේවසං කාලේ පින්ඩාය නගරං පවේසන්තානුකම්පකා නැවත අනුරාධපුරයට පිටත් වුණා. ඒ රහතන් වහන්සේලා එහිම වැඩ වාසය කළා. මහජනයාට අනුකම්පා ඇති උන්වහන්සේලා උදේවරුේ පින්ඩපාතයේ පිනිස නගරයට වැඩම කළා. නිට්ඨිතේලන කම්මම්මි ආසල්ලි පුන්නමාසියං ගන්්වාං අදාසිතේරානං රාජා විහාර දක්ඛනං ගල්ලෙන් සකස් කොට අවසන් වුණාට පස්සේ අසලපුන් පොහෝදා රජුරුව ඇවිත් රහතන් වහන්සේලාට වැඩෙන්න විහාර පූජාව කළා ද්වත්තෙන් සමාලකානංච විහාරසංසච තස්සකෝ සීමං සීමාති ගෝසේතේරෝ වන්දයත්වා තදේවසෝ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේ ඒ චේතිය ගිරියටත් 32ක් වූ සීමා මාලකයන්ටත් කර්ම වාක්‍ය කියවා සීමාව සම්මත කෙරෙව්වා. තේසං පම්බජ්ජ පෙක්කානං අකාශේ උපසංපදං සබ්බේසං සම්පතමං බන්දේ කුම්බරු මාලකේ මහා අරිට්ඨයන් ඇතුළේ පැයදී උපසම්පදා ආපේක්ෂක සියල්ලන්ගේ යහපත උදෙසා මිහිඳු මහරහතන් වහන්සේ විසින් සමට පළමුවෙන් බදින ලද තුරුම්බරුණන් සීමා මාලකයෙහි එදාම උපසම්පදා කෙරෙව්වා. ඒතේ ද්වාසත්ති අරහන්තෝ සබ්බේ චේතිය පම්බතේ තත්දවස්සං උපගන්්වා අකංසුරාජ සංඝං ඒ 60 දෙනමක් වූ සියලු රහතන් වහන්සේලා සෑගිරියේ වස් සමාදන්ව රජ්‍ය රුවන්කට ධර්මයෙන් සංග්‍රහ කොට වදාලා දේව මනුස්ස ගණ ගණනං තං පංචගණං ගුණ විත්තත කිත්තෙන් යාතමුපෙච්චච මානය මානා පුඤ්ඤචයං විපුලං අකරින්සු තමන් වහන්සේගේ උතුම් ගතිගුණ නිසා මිහිඳු මහරහතන් වහන්සේ මහත් කීර්තියටපත් වුණා උන්වහන්සේගේ ශිෂ්‍ය වූ රහත් භික්ෂූන් වහන්සේලාගේ ගුණවත්කම් ගැනත් බොහෝ පැහැදුණා. උන්වහන්සේලා වෙත පැමිණ ගෞරවාදර දක් වූ දෙවියොත් මිනිස්සුත් බොහෝ පින් රැස් කරගත්තා. සුජනත් ප්‍රසාද සංවේගත්තාය කතේ මහා වංශේ චේතිය පබ්බත විහාර පටිග්ගහනෝ නාම සෝලසමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශේහි මිහිඳු මහරහතන් වහන්සේ මිහිතලේ සෑගිරි විහාරයේ පිළිගැනීම නම් වූ 16 වෙනි පරිච්ඡේදයයි